ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රිය දියුණු කරගන්නේ කොහොමද කියන එක ඉතා වැදගත් කාරණයක්. දැන් අපේ මේ අනුපිළිවෙලින් යන භාවනා මාර්ගයෙහි <clears throat> මෛත්‍රී භාවනාව දෙන්නේ හතරවෙනි පියවරටයි. ආනාපාන සතිය දීලා දස්තිංසාකාර ධ්‍යාන ලබා දීලා ඕදාසකසනේ ධ්‍යාන ලබා දීලායි මෛත්‍රියට හැරෙන්නේ. එතකොටයි ඒක අංග සම්පූර්ණ වඩන්න පහසු වෙන්නේ. නමුත් ඒකේ සැලැස්ම මෛත්‍රිය වඩන ආකාරය දැනගෙන සිටීම ප්‍රයෝජනයි. මෛත්‍රිය කියන්නේ සිතේ මුරුදු බව. මිද සිනීහනේ කියන ධාතුවකින් මෙත්ති මෙත්තා මෙත්තායනා කියන පදේ හැදෙනවා. සිනීහනේ සිනීහනේ කියන්නේ මුරුදු භාවය. මෘදු භාවයෙහි තමයි මිද ධාතුව වැටෙන්නේ. එයින් හැදෙන පදේ මෙත්ති, මෙත්තා, මෙත්තායනා කියලා පද හැදෙනවා. එතකොට ඒ ස්වභාවය හඳුන්වන්න තියෙන්නේ මාතා යථ නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ කියන පදයට අනුව මව්පියන්ගේ හද సంతානෙහි සුවකීය දරුවන් ගැන තියෙනවා දියුණුව කැමැති බව. දරුවෙකු කුස පිරිසිදු ගත දාසේ පටන් මේ දෙමෝපියන් හිතේ පුදුමාකාර මෛත්‍රියක් පහළ වෙනවා මේ දරුවා නිරුපද්‍රිතව මනුලොව පහළ වේවා එවාගේ මේ දරුවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් ගුණයෙන් ධනයෙන් ධාන්‍යයෙන් යසයිශ්වර්යයෙන් සෑම දෙයකින්ම දියුණුවටපත් වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් වේවා කියන දහසක් සිටිවිලි දෙමව්පියන් හිතේ ඇති වෙනවා අන්නේ වාගේ අන් සීලුම සත්‍යයන් කෙරෙහි හිතසුව පැතීම තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියට ඍජුවම ප්‍රතිපක්ෂ ධර්මය ද්වේෂය. මෛත්‍රියට රහසින් එන සතුරා රාගය. ඔය දෙක තේරුම් ගන්නට ඕනේ. රාගය, ලෝභය මෛත්‍රියට රිංගනවා. මෛත්‍රිය වගේ මුහුණුවරින් එන්න පුළුවන්. එතකොට මේ දෙක තේරුම් ගන්නට ඕනේ. ඊළඟ මෛත්‍රිය දියුණුවටපත් කරගන්නේ මෙහෙමයි. දැන් විසුද්ධි මාර්ගය, ප්‍රතිසම්බිදා මග්ග පාළිය, විභංග පාළි ආදී තැන්වල බොහෝම සවිස්තරව මෛත්‍රී දේශනාව විස්තර කරනවා. මෛත්‍රී වඩන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. අත්තනි හිත මජ්ජත්තේ අහිතේත චතුබ්බිදි සමම් පරිති මෙච්ඡාය සබ්බාවන්තං සදේක. එතකොට තමාය හිතවතාය මදහතාය අහිතවතාය කියන ක්‍රම හතරක් තියෙනවා අනුපිළිවෙලක් මෙතන හිතවතා කියන්නේ ගරු කටයුතු හිතවන්තේ දරුවන්ට දෙමව්පියෝ ශිෂ්‍යයන්ට ගුරුවරු ඔය වාගේ Taman උපකාර කළ ස්වභාවයෙන්ම හිත මු르දු වෙන හිතුව පමණින්ම ඒ සම්බන්ධ හිත මු르දු වෙන කෙනෙක් වන ඉස්සර ඉස්සලා ගන්නවා Tamante මෙත් කරගන්නේ තමා මෙන් කියලා ශාස්ත්‍රය පිණිසයි. Tamante මෙත් කිරීමෙන් ධානයක් ලැබෙන්නේ තමා හා සමානව අනි අයටත් මෛත්‍රී පිහිටා වාසයා ගන්නයි Tamanta මෛත්‍රී කරන්නේ. ඉස්තර වෙලා අපි දැන් අර වගේ සීලය පිරිසිදු කරගෙන වාඩි වෙලා සුවසේ වාඩි වෙලා අර පූර්ව කෘත්‍ය සම්පාදනය කරගෙන තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා. පාලි භාෂාව දන්න කෙනෙක් නම් අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියන එක හත් අට සැරයක් Tamande හිතින් කියා ගන්නවා ඒක සිංහල තේරුම මම වෛර නොවේමි මම තරහ නොවේමි මම නිදුක් නිරෝගී වෙමි මම සුවපත් වෙමි කියන තේරුමයි හැබැයි ජීවත් වෙන කෙනෙක් ඕන මෛත්‍රියට අරමුණු කරගන්නේ මව්පියන් අතර කෙනෙක් මිය පරලොව ගිහිලා නම් ඒ අරමුණ ගන්නෙ නෑ. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. මෛත්‍රී කරන්න එපා කියනව නෙමෙයි. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. ඉස්සර එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ උපාධ්‍යාන වහන්සේ අරමුණු කොටගෙන මෛත්‍රී ධ්‍යාන පුරුදු කරගෙන හිටියා. එක දවසක් ඒවට ස්ථාන වෙනයි වෙන ස්ථානෙක ඉන්නේ. එක දවසක් මෛත්‍රී වඩන්න හදනවා ධ්‍යාන වෙන්නේ සමාධි සමාධියෙන්න බෑ. පස්සේ වෙන ගුරුවරයෙකුට කිව්වා මගේ ආශාත් උපාධ්‍යාන් වාසයේගේ හිත් අරමුණු කරන මම මෛත්‍රී ධ්‍යා ලබානේ හිටියා මට දැන් ඒක පිහිටන්නේ නැහැ පස්සේ මේ කිව්වා බලන්න උන්වහන්සේගේ ජීවත් ඉන්නවද නැද්ද කියලා. බැලුවා අපවත් වෙලා. අර ධ්‍යාලාභියාගේ උන සමාධියේ සමාධි වෙන්නේ ජීවත් නැති කෙනෙක් අරමුණු කළොත්. ඒකයි ජීවත් වෙන්නේ කෙනෙක් ගන්න. දැන් අපි හිතමු තමන්ගේ මව්පිය දෙන්න ජීවත් වෙන්නවා. ඉතින් මව්පිය දෙන්නගෙන් වඩාත්ම තමන් වෙනුවෙන් දුක් විඳලා තියෙන අනුග්‍රහ කරලා තියෙන මව. ඉතින් ඒ දෙන්න සමාන සීලවන්ත වුණත් මව වැඩියෙන් දරුවන් කෙරෙහි කැප වෙලා තියෙන නිසා මව ඉස්සරහට හිතින් ගන්නවා. ඉස්සරහට හිතින් අරගෙන බොහෝම සතුටු මුහුණින් ඉන්න බව හිතින් අරමුණු කරලා දැන් මේ මෑණියෝ නැත්තම් අම්මා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනයක් අරගෙන බොහෝ වේලාවක් ඒක හිතින් ආවර්ජිනා කරන්න ඕන. අර ආනාපාන ධානාදී ලබාන හිතේ කෙනෙකුට ඉක්මනින්ම සමාධිය ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් බොහෝ වෙලාවක් ඉතින් ඒක අරමුණු කරන්න ඕන. අපි ඒක සමාධි ලැබෙන හැටි ගැන සලකා බැලුවොත් දැන් වෛර නොවේවා වෛර නොවේවා කියන වචනය 10000ක් වරක් හිතෙන් ආවර්ජනා කරනකොට මේ මෑණියන්ගේ මුහුණ හොඳට අපට දැర్శණය වෙන්න පුළුවන්. එසේ දැర్శණය වුණත් නුනත් මේ මව කෙරෙහි තමන්ගේ හිතේ මෛත්‍රිය පිහිටලා එකපාරටම හිත ධාන බාටපත් වෙනවා. ඒ මෞතුමිය කෙරෙහි අර වචනය අරමුණු කරගෙන ඒ අරමුණෙහි හිත කදින් කිඳා බහිනවා වගේ සමාධි වෙනවා. මේ සමාධියේ පුරුදු කෙනෙකුට ඒක ඉතින් වශී කරගන්න ලේසියි. ඒක විතක් වේචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානය. ඒක හොඳට ප්‍රගුණ කරගෙන ඊට පස්සේ විතර්ක විචාර දෙකේ ආදීනව සලකලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධ්‍යාන සමාධියෙන් කියලා අයමත් ඒ වචනේම ගන්නවා. ඒ වචනේම අරගෙන මෞතුමේ තමයි ප්‍රිය කරනකොට දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඒකත් වශී කර ගන්නවා. ඊළඟට එහි තියෙන ප්‍රීතිය ආදීන වශයෙන් සලකලා සුඛ ඒකාග්‍රතාව සහිත ෘත්‍ය ධානය ලැබෙන්න අදිෂ්ඨාන කරගෙන අයමත් ඒ වචනෙම ගන්නවා. ඒතකොට තුන්වෙනි ධානයක් ලැබුණා මේක වශී කරගන්නවා. ඊළඟට දෙවෙනි වචනේ ගන්නවා. මේ අම්මා තරහ නොවේවා තරහ නොවේවා කියන වචනේ. ඒකිනුත් අර වගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන දක්වාම යනවා. ඊළඟට තුන්වෙනි වචනේ ගන්නවා. නිදුක් නිරෝගී වේවා ඒකනොත් ධ්‍යාන තුනක් දක්වා යනවා. ඊළඟට සෝපත් වේවා කියන හතරිනු වචනේ ගන්නවා. ඒ වචනෙන්ද ධ්‍යාන තුනක් ලබනවා. ඒතර තමන්ගේ මෞසුමී අරමුණු කරගෙනම වචන හතරට ධ්‍යාන තුන තුන බැගින් 12 වාරයක් සමාපත් සමාධි ලැබුවා. ඊළඟට පියාණන් වහන්සේ ජීවත් වෙන්නවා නම් එතුමාට අරමුණු කරගත් ඒ 12 වාරයක් ධ්‍යාන වඩනවා. ඊළඟට තමන්ගේ ගුරුවරයා ඉන්නවා නම් ඒත් එහෙමයි. තමන්ගේ වැඩිමහල් සහෝදරයෙක් සහෝදරියක් යාගේම සුළු පියෙක් වැ මහ පියෙක් සුළු මවක් මහ මවක් වැනි Tamande හිතයිසී අය ඉන්නවනේ ජීවත් අතර ඉන්නවනම් ඒ අත්තු ගන්න එක එකිනෙක. එතකොට Tamange මුල් ගුරුවරයා දෙවෙනි ගුරුවරයා එහෙම නැත්නම් Tamanට ධර්මීය උගන්වපු ගුරුවරයා එහෙම නැත්නම් Taman විතර උපදෙස් ලබන ස්වාමින් වහන්සේ ඔය වාගේ සම්භාවනීය කෙනෙක් එක්කිනා එක්කන අරගෙන 10 දිනකට විතර වෙන වෙනම ධ්‍යාන වඩනවා. වරලයි 10 දෙනාම එක්කාසු කරන්න ඕනේ ඊට පස්සේ 10 දෙනාම එක සමූහයක් කරගෙන මේ මගේ කල්යාණ මිත්‍රයෝ කියලා අර වගේම ධ්‍යාන 12ක් වඩනවා දැන් එතකොට හිත මිතුරන් කෙරේ පහසුවෙන් පුළුවන් වුණාම තමයි මධ්‍යස්ත කෙනෙක් ගන්නවා Taman උපකාර කරලත් නැහැ අමනාප වෙලත් නැහැ වෙන මධ්‍යස්ත එක්කෙනෙක් අරගෙන ඒකම වෙනුවෙන් අර වගේ එක එක වචනෙන් ධ්‍යාන තුනක් තුනක් බැගින් වඩනවා එහෙම එක එකනා අරගෙන 10 දිනක් විතර වෙන වෙනම ඒ මෛත්‍රී දහන වඩලා මධ්‍යස්ථායට 10 දෙනා එක්කාසු කරනවා. ඊළඟට ගන්නවා අහිතවන්තී. Tamanට අහිතවන්ත විපක්ෂ අමනාප පුජ්‍යලයක් ඉන්නවා නම් එයාටත් හිත ඉස්සරහට අරගෙන එයාටත් අර වගේ එක එක වචනෙන් ධ්‍යාන වඩනවා. එහෙනම් අහිතවන්තයෙකුට මෛත්‍රී වඩන්න දිහාම අර කලින් කරපු තේපු දේවල් මතක් වෙලා හිත ගැටෙනවා නම් පළමුවෙන්ම ධ්‍යාන ලබාගත්ත දැන් අම්මට නම් අම්මට මෛත්‍රී කළා ධ්‍යානයයිමත් ප්‍රකෘති කරගෙන ඒ තැනත්තටමයි මෛත්‍රී කරන්න ඕනේ. එහෙම 10 හැරයක් හරි කරලා කළාම අවිතවන්ත පුජ්‍යලා කෙරෙහි ධ්‍යාන උපදවන්නට ඕනේ. යහිතවන්ත පුජ්‍යලෝ කී දෙනෙක්ද එක එකනාට වෙන වෙනම සමාදින්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. දැන් හිතවට පුජ්‍යල භේදේ අවසන් කරා. හිතවතාටත් මදහතාටත් අහිතවතාටත් එක හා සමානව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා. ඒකට කියනවා සීමා සම්භේදය කියලා. සීමා සම්භේදය කියන්නේ ඉම් කැඩුවා. ඉම ඉමක් නෑ දැන්. හැම දිනාටම සාධාරණව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ දැන් Taman ඉන්න නිවසක් නම් දැන් මේ විහාරස්ථානයේ නම් මේ විහාරස්ථානයේ හරි මේ නිවස හරි මේ Taman ගිහි තිහිලට අරගෙන මේ විහාරස්ථානයේ සීල සත්‍යෝ කියලා එක කොට්ටාසයකට සත්ව කොට්ටාස එකකට අර වගේ වචන හතරට ධ්‍යාන 12 12 වඩනවා. ඊළඟ සීලු ප්‍රාණීහු. එතකොට මේ නිවසේ නැත්නම් මේ විහාරයේ සීලු ප්‍රාණීහු. එයත් අන්නත් 12 වරයි. සීලු භූතයෝ, සීලු කුජ්ජලයෝ, සීලු ආත්භාවයත්තු, සීලු ස්ත්‍රීහු, සීලු පුරුෂයෝ, සීලු ආර්යෝ, සීලු අනාර්යෝ, සීලු දෙවියෝ, සීලු මිනිස්යෝ සීළු විනිපාතිකයෝ කියලා කොට්ටාස 12ක් කියනවා. අර වගේම එක එක කොට්ටාසෙත මෛත්‍රී ධ්‍යාන 12 12 වඩනවා. හැබැයි ඉතින් මේක අර දැන් මෙහෙම ගණන් කිව්වට වේග වේගෙන් කරන්න පුළුවන් වුණා හිත පුරුදුනෙන් පස්සේ බොහොම ඉක්මනින් පුළුවන් වෙනවා. ඊට පස්සේ තමන් ඉන්න ගම්මානේ ගන්නවා. ඊට පස්සේ තමන් ඉන්න නගර ප්‍රදේශ ගන්න. හැබැයි ඒවා මේ ඒ ස්ථාන පැතිරෙන්න පැතිරෙන්න හිත තව ඉහළට යනවා. ඉහළට ගිහින් ඉහළ ඉඳලා බලන්න තමයි මේ කරන්නේ. හරියට වර්ෂාපතනයක් වැටෙනවා වාගේ. ඊළඟට තමන් ඉන්න කාටේ ඊළඟට තමන් ඉන්න ලෝකේ ලෝකේ කිව්වහම දැන් මනුෂ්‍ය ලෝක සතර ආපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අරූප රූප ලෝක අරූප ලෝක කොට වඩන්න වෙනවා. එතකොට හිත ධන්නේම නැතුව ඉහළ පිහළට ගිහිලා තමයි බලාන ඉන්නේ. බලාන මේක දිහා බලාන ලෝකයේ අර වගේ සත්ත්ව කොට්ටාස 12 12ට දොළොස් දොළොස් ආකාරයෙන් ධ්‍යාන වඩනවා. ඊට පස්සේ දස දිශාවෙන් එක දිශාවකට ගන්නවා. දැන් තමන් ඉන්නේ නගරන දිශා බලාගෙන නම් නැගෙන දිශාවේ තමන් ඉහළින් ඉගෙන නැගෙන දිශාවට සත්ව කොටාස 12ට අර වගේම 12 12 සමාපatti ධ්‍යාන සමාදිනවා. ඊළඟට දකුණට, උතුර බටහිරට, උතුරට, අනු දිශා හතරට වෙන වෙනම යට දිශාට උඩ දිශාවට දැන් මෙහෙම ඒ මෛත්‍රී ධ්‍යාන වැඩිවෙන් පස්සේ පුජ්‍යලයාගේ සිත හැපිතෙම බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ තමයි. ඒ සිත බොහොම කර්මන්නේ බොහොම පිරිසිදුයි බොහොම සෞම්‍යයි. ඉතින් ඒ ඇත්තගේ හිතේ තියෙන මෛත්‍රියේ බලය ලෝකෙට විහිදුලා ගියා වෙනවා. ඉතින් ওই මෛත්‍රිය ඔච්චර ඈතට පවත්වන්න පුළුවන් වෙනවා ආලෝකයේ කසින ආලෝකය හොඳින් තියෙන කෙනෙකුට ඊට ඉස්සලා කරනකොට ටිකක් ඉතින් අඩුපාඩුකම් දැනෙනවා. නමුත් ධ්‍යාන වඩන්න පුළුවන්. මෙන්න මේ සලස්ම තමයි මෛත්‍රී ධ්‍යාන වැඩිීමේ පිළිවෙත. ඉතින් ධ්‍යාන වැඩිම හැම දිනාටම හැමදාම පහසුවෙන් කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. නමුත් මේකේ සලස්ම මෙහෙමයි. ඊළඟට දැන් අපි දැන් මෛත්‍රී කර්මස්ථානය අපි ඉස්සෙල්ලා කියවනේ අර ගිනි නිවෙන්නත් ඒකනේ ඒ වගේ මෛත්‍රී කර්මස්ථානයේ pāli බසින් හරි සිංහල බසින් හරි Taman දන්න වචන වලින් භාවිතා කිරීම ඒකට කියනවා කර්මස්ථානයේ භාවිතා කිරීම. ඒකත් කුසල. ඒකෙනු කුසල අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒක අර උසස්ම කුසල් බාටපත් වෙන ධානාපත් තත්වයට වැඩුවාමයි. කියන්නේ ඒක නිසා කරණීය සූත්‍රයේ කියවන්නේ මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං අනේක දැන් මේ විදිහට මෛත්‍රියේ ධ්‍යාන ඔකට කියන මෛත්‍රියේ චේතෝ සමාපatti කියලා චේතෝ විමුක්ති කියලා මෛත්‍රියේ චේතෝ විමුක්ති ඔය මත්තම දිනු කරගත්ත පුද්ගලයාට විශේෂානිසංස 11ක් ලැබෙනවා මොනවාද සුඛං සුපති සැපෙන් නිදෙනවා. සුඛං පටිබුජ්ජති. සැපෙන් අවදි වෙනවා. න පාපකල් සුඛිනම් පස්සති. නපුරු සීන නොපෙනී යනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. මනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. දැන් කර්ණී සූත්‍රයේදී කියවුණා නේද? දේවතා රක්ඛන්ති දෙවිය ඇවිල්ලා තමාව රකිනවා. මේ කරණී සූත්‍රයේ සම්බන්ධවත් ඒක පැහැදිලි වුණානේ. නාස අග්ගවා විසංවා සත්තං වා කමති. ගින්නක් හරි අව්‍යාවද හරි වසවිස හරි ශරීරගත වන්නේ නැහැ. කවදාකවත් ධානයේ නිනකොට මේ මෛත්‍රිය වැඩි එක්කෙනාට ගින්නක් ශරීරගත වෙන්නේ අව්‍යාවද ශරීරගත වෙන්නේ වසවිස ශරීරගත වෙන්නේ නැහැ. සුවතං චිත්තං සමාධියති. වහවහ හිත සමාධිය වෙනවා. කිසි පමාවක් නැතුව හිත සමාධිය වෙනවා. හිත සෞම්‍යයිනේ. මුඛවන්නෝ විප්පසේදති. මුහුණේ වර්ණේ බොහෝසෙන් ප්‍රසන්න වෙනවා. අසම්මූල්නෝ කාලං කරෝති. මරණාසන්න මොහොතේදී හොඳ සිහිනුවණින් ගත වෙනවා. උත්තරින් අපපටි විඥාන්තෝ අරිහත්ත්වයටපත් නූනොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති බඹලොව උපදිනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ තාපස කෙනෙක්ව ආත්ම භාවයකදී අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මහා කල්ප 8ක් එහෙ ඇතුවෙන් මේ ආභාෂර බමතලේ බ්‍රහ්ම සැප විඳ මහා කල්ප 8ක් 300 වාරයක් ඒ මෛත්‍රී බලයෙන්ම සක්දෙව් රජ වුණා. 500 වාරයක්ම මනුලොව දීර්ඝාස කාලයෙහි ශක්ති රජ වුණා. තා ප්‍රදේශ ශාන්ති සම්පත් ආදී ලැබුව වාර අප්‍රමාණයි. ওই දේ තුන්වහන්සේගේ බෝධිසත්ව චරිතයක් තියෙනවා. සරුවත් මහ රහතන් වහන්සේත් එහෙම. අරක කියලා තාපස කෙනෙක්ව හත් අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මහා කල්පටක් ආභසර බඹතලේ ධ්‍යාන සැපවින්න ඊට පස්සේ අර වගේම වාර 300ක් සද්දේව රජ වුණා වාර 500ක් සක්විති රජ වුණා ඒකාර ධර්මද්වජ පඬිත යාතික දේශනා කාලයේදී සත්‍යපාණී කියලා කපු මහත්මයෙක් එතුමාට ජාති ස්මරණ ඥානය ලැබිලා එතුමා අදිෂ්ඨාන කරගත්තා නිවන් දකිනතුරු මගේ සිතේ තරහක් ඇති නොවේවා කියලා. ඉතින් උන්වහන්සේ මම ඒ සරුවත් මහ රහතන් වහන්සේ රහත් වෙන තුරු තරහ නැහැ. බොහෝම හිත පිරිසුදුයි. අන්නේ වාගේ මෛත්‍රී ආනිශාස සසර ගමනට ප්‍රයෝජන වෙනවා නිවන් දකින්න අතිශයින් ප්‍රයෝජන වෙනවා පාරමිතාවක් වෙනවා නිසා මෛත්‍රී පාරමිතාවෙන් අගතන්පත් වූ ශාන්තිනායකයන් වහන්සේගේ මෛත්‍රී පාරමිතානුභාව බලයෙන් අපේ సంతාන තුලටත් මෛත්‍රී ධ්‍යාන මට්ටමටම මෛත්‍රී ධ්‍යාන දියුණු කරගන්න ලැබේවා. ඒ මෛත්‍රී පාරමිතාව මුදුන් පමුණවාගෙන සතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආදිගමනයේ පිණිස හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ